තනි කරමු. ඒකේ කලහන්සේ රාගින් කියලා ආව පස්සේ ඒක වල නෑ ප්‍රශ්නේ තුලම සෑහෙන යටිපහුවිල්ලක් වෙනවා ප්‍රශ්නේ නැවත වර්ණ ගන්න වෙනවා ඔය කියන තාලක දකින්න නික්ලේශී හිතකින් දැක්කොත් ওই ටික හරි. කෙලෙස් හිතකින් අපි දැක්කයි කියලා දැනගන්නකොට දැකීම පහුවෙලා ඉවරයි. ප්‍රകൃතිය ඒක නිසා අපිට වර්ණ ගන්න වෙනවා ප්‍රകൃතිය අපිට දකින්න බෑ අපි දැක්කයි කියලා බාරගන්න තියෙන විකෘතියක් අපි මනාපයක්. අපි ප්‍රകൃතිය දකින්න අපි කෙලෙස් රහිත හිතකට අපි එන්න ඕනේ. ඒ නිසා අපිට කරන්න පුළුවන් මේ දකින්න විකෘතියක් බවත් මේ දකින්නේ මායාවක් බවත් මේක මායමක් බවත් පිළිගත්තට වැරද්දක් නැහැ කියලා බුදුහාමුදුරු කියන්නේ. නෑ ඇත්තටම රූපේ රාග හිතේ ඉන්නේ හිතලම රූපේ දැකීමම ප්‍රകൃතිය නෙවෙයි. මේ වෙනකොට වළක්වන්න බෑ මොකද අපි ඒ තරම් රත් එකේ ගිහිල්ලා තියෙන කෙලෙස් සිතින් බලන්නේ නිසා රාග ද්වේෂ කියන එකේ කොන්සිකවන්ස් එකනේ දකින්න දේ අපි මේ දැක්කම කිසි දෙයක් දකින්නකොට ඒ දේ ගෑණියක් බවට බිරිමෙක් බවට ඒ දේ බවට පත් වෙන විශාල සංඥාවල් තොගයක් ඒකට වැක්කිරිලා දැකීම කියන එක හොඳටම රට් එක්ක ගිහිල්ලා දැකීම කියන එක හොඳටම කරත්නට පස්සේ තමයි අපිට ඉම්පින්ජ්මන්ට් එකක් ගන්න වෙන්නේ ඉම්ප්‍රෙෂන් එකක් ගන්න පුළුවන් මුල්ම ප්‍රകൃතිය කවම ඉම්ප්‍රෙෂන් එකක් දෙන්නේ ඒක නිසා අපි පමයි අපිට සිද්ධ වෙනවා දකින්න පළවෙනි as and when it is happens වලට එතෙන්ද යන්න වෙනවා ඒ නිසා එකක් පිළිගන්නවා දැන් අපි දකින්නේ පමා වෙච්ච එනකන් ගහ වැවුනට පස්සේ පොරවෙන් කපන වෙලාවේ දකින්නේ අපි නියපොත්තෙන් කන වෙලාවේ දැකලා නැහැ කියන පිළිගැනීමමයි බුදුන් කියන්නේ පළවෙනිම කියන්නේ මේ දකින්න දේ මායාවක් බවත් මේක මායමක් බවත් කිසිසේත්ම ප්‍රകൃතිය නොවන බවත් පිළිගත්තාම එතනම මම මම නිගේෂන් නිගේෂන් පටන් ගන්නවා ඒක නිසා අපිට හරි අමාරුයි ඒක එනකොට පමා වෙලා ඉවරයි. එතකොට ටොවිල නටලා ඉවරලා ඒකෙන් ආපු අපි හදාගත්ත ප්‍රොජෙක්ෂන් එකක් විතරක් තියෙන එක. සංඥාවේ ගොඩක් ස්පර්ශයේම සෙල්ලම් වගේ තියෙනවා. තින්න සංගති පස්සෝ සත්‍ය වේදනා යං වේදේති තං සංජානාති. අපිට මේ වේදනාව වෙනකොට අර ඉස්සල මහත්කගෙන දැක්කම වගේ දැකීම සිදු වෙන්න නම් ඒ චිත්තක්ෂණයේ ඇහිීම නතර වෙලා තියෙන්න ඕනේ. ගඳ බැලීම නතර වෙලා තියෙන්න ඕනේ. රස බැලීම නතර වෙලා තියෙන්න ඕනේ. පහස ලැබීම නතර වෙලා තියෙන්න ඕනේ. කල්පනා නතර වෙලා තියෙන්න ඕනේ. දැකීම ඇහැ රජ වෙලා තියෙනවා. ඒ රජ වෙලා එක චිත්තක්ෂණයක් රජ වුණාට ඒකේ ඉම්ප්‍රෙෂන් එකක් ඉම්පැක්ට් එකක් ගන්න බෑ කියනවා. චිත්තක්ෂණ තුන හතරක්ම ඒ රෝල් එකේම රන් වෙන්න ඕනේ කියලා කියන ඉම්පීච්මන්ට් එකක් වෙන්න. ඒ වෙලත් ඒකත් හතර සැරයක් රිපීට් වෙන්න ඕනේ කියලා කියන ඒකයි මම දන්නේ මම හතරකින් ඉලක්කමට යන්න හදනව නෙවෙයි හතර සැරයක්වත් යන්න ඕනේ කියන එක ඉම්පීච් වෙන්න. ඉම්ප්‍රෙෂන් එකක් වෙන්න. හැබැයි සංඥා වෙනකොට වෙලා වේදනාව මට්ටමේ නෑ. නතර කරන්න ඉස්සලාම පිළිගන්න ඕන අපි මේ සංඥාව කියන්නේ කරප්ට් වෙච්ච සංඥාවක් කියලා පිළිගන්න. ඒ නිසා අපි මේ දකින්නේ කරප්ට් වෙච්ච සංඥාවෙන් ඇතිවෙන ප්‍රොජෙක්ෂන් එකක්. ඒ අකුසල සංඥාව. විගින අකුසලයක් නෙමෙයි. ප්‍රകෘතිය දකින්න බෑ අපේ හිත කලර වෙලා ඉවරයි. අපේ හිත සංනාමානගෙත් නිතර වැඩ කරන. ඒ නිසා මේ හිත පෙන්වන දෙයක් අපි දකින්නේ ප්‍රകൃතිය නෙවෙයි. කියලා අපි මේ දකින්න දේ පිළිබඳව අපි ඉස්ලාම සැකයක් ඇති කරගන්න වෙනවා. ඉතින් අත දාලා දැකපු දේ තමයි ඔය දැකෙක් කියලා සිටේ. එතකොට අපි මේ තමා විසින්ම තමන් නැස්චාර්න නිගේෂන් එකක් ප්‍රතික්ෂේප කිරීමක් පිළිගන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ එතකොට පිළි අරගෙන තියෙන අප්‍රත්‍යක්ෂ නෙවෙයි, චින්තාමය මට්ටමේ හෝ සුතමේ මට්ටමේ. අනිවාර්යයෙන්ම අපි කරපු අපි කන්ඩිෂන් කරපු දෙයක්. what you see that you are. ඒ කන්ඩිෂන් කරන දකින්නේ ඉස්සල්ලාම අවශ්‍ය කරලා තියෙන දැනට කන්ඩිෂන් එකකින් දකින්න බව පිළිගන්න එක. ඒ නිසා සතර සම්‍යක් ප්‍රදන් වීර්ය විතර කරනකොට සර්වඥාසිකේ ක්‍රමයේ හැටියට කියන්නේ උප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් පහනාය චන්දං ජනේති වායනති විරියං ආරබද චිත්තං පංකන්නාදී පදාති දැනටම මගේ సంతානයේ ඇතිලා තියෙන කෙලෙස් ටික ඒ දැකී කියන්නේ කෙලෙස අවුලයි ඉවරයි ඒ කියන්නේ අපි මේ හදන්න හදන්නේ බූට් එකේ ලෙස් එකෙන් අල්ල උඩ යන්න හදන්නේ බූට් එකේ ලෙස් එකෙන් අත රවුරකට උඩ යන්නේ නැහැ අපිට බෑ අපිට දැනගන්න ඕනේ ඉන්නේ මායාවකද මේ අපි බාහිර අරගෙන මම දැක්කා මම දීතුවා මම අස්තුවා කියලා අපි ගහපා දෙන්න හැදුවට උඹමත් ඔය දකින්න දේ පිළිසුදු හිතින් නෙවෙයි දැක්කත් ඉන්න කරගන්න බලන්න ඉන්න ඒ ආයතන තමයි අර දෙකේ වෙනසක් නැහැ කියලා හිතා ගන්න. මහත්ය හැමදාම හිතලා ගන්න එකේ ওই දකින්න එකේ දෙකම මායාව දෙකම හිතවිල්ලක් විතරයි. අපි කියනවා දෘෂ්ටියේ පැවැත්ම කියලා එකක් තියෙනවා. අපේ අන්ධකාරකේ ඉඳලා එළියට යනකොට යස්ති සෛලෝකේ ඉඳලා කේටි සෛලෝකට මාර වෙනකොට එක චිත්තක්ෂණයකින් ගන්න බෑ ඉම්පීඩ්මන්ට් එක. ඒක තුන් හතර දෙනෙක් ඉම්ප්‍රෙස් වෙන්න ඕනේ. ඒකට රේන්ජ් මොකද කියන්නේ? ජවන් සිස්ටම් එක නෙවෙයි කියන්නේ. ඒකෙම රීන්ෆෝස් වෙනවා. එකම හතර සැරයක් විතර රීන්ෆෝස් වුණාට පස්සේ තමයි ඒක ශබ්ද එපා මට මේකම ඕනේ. වේදනාව එපා මට මේකම ඕනේ. ගඳ එපා මට රූපෙම ඕනේ කියලා අපේ ලොකු ඉල්ලුමකින් එළවමකින් තමයි අපි මේ රූපය අල්ලගන්නේ. ඒ අල්ලගන්නේ එක්ක රාග නිසා එක්ක ද්වේෂ නිසා නැත්නම් මේ රූපෙ හිතින්නේ නැහැ හිතේ කසල යනවා. ශබ්ද එපා මට වේදනාව නාසයෙන් ගඳ එපා රස එපා ඒ විතර නෙවෙයි. මේ රූපය මේ මොකක් හරි මට කනෙක්ෂන් එකක් තියෙනවා නිම් හෝ නරකේ අන්න ඒ කියන රාගෙන් ද්වේෂෙන් වර්ණ වුණාට පස්සේ තමයි මේ රූපේ ඉම්පීච්මන්ට් වෙන්නේ. එහෙම නැත්නම් ඇවිල්ලා අපේ කාවදින්නේ. එහෙම නැත්නම් නිකන් මේ දෙලිපත වෙච්ච වතුර කඳුළු වගේ යනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් මම ඉස්සරහට කතා උදේ ඉඳාගත්ත වෙලාවේලා පාන්දර වෙනකන් අපි ලක්ෂ කෝටි ගණන් කීන දකිනවා. ඉදිරියට නැහැ. මේක මතක් වෙන්නේ අපේ ජීවිතයට හෝ රුචියට හෝ පෞෂත්වයට සම්බන්ධකමක් තිබුණා කියලා හිතන දේ විතරක් මතක තියෙනවා. ඒක තමයි අපි හීනයක් බලන එකට කියලා කියන්නේ. නැත්නම් ඒක ඒ චිත්‍රපටි දිගට දුවලා තියෙනවා. ඒ වගේම අපි දේවල් හැන්දාගෙනකන් දකින දේවල් වල යමක් අපිට සිත්කා වදින්නේ එක්ක ද්වේෂ නිසා එක්ක රාගින්දා. ඒක අපි නැවත බලන්න. බලනකොට බලන්නේ රාගේ සහ ද්වේෂය මිස බලන දේ නෙවෙයි. ඒ කියන්නේ උගාවක් අරගෙන අදහස් බෑලා මේ අපි දකින්නේ මායාවක් අපි මේ දකින්නේ බිරිඟුවක් මුලාවක් ඒ බව දැනගෙන නැවත නැවතත් ඒ සංඥාවෙන් බැලුවොත් දැකපු දේ ගහපා දෙන්න යන්නේ. එතකොට අපිට පුළුවන් වෙනවා ඒ දේම නැවත වරයක් බලන්න වර්ණ ගන්නන්න නැතුව, ඇසියුම් කරන්න නැතුව, විදුල් දරේ බලන ප්‍රතිවිමේ අනුපස්සනා කියලා කියන්නේ විපස්සනා කියන්නේ ඒකම තමයි. කිසියම් පූර්ව නිගමනකින් තුරව දැකපු දේ දවත නැවත ගන්න. දහිනුඩ කියනකොට ඒකේ තරම් බදා ගන්න ඕ ඉස්ක බිහි කරන්න දෙයක් නැහැ. ඒක නතර වෙච්චාම ඒක මත ප්‍රපංච කරන්නේ නැහැ. දැක්කා හොඳයි දැක්ක නරකයි සුභයි අසුභයි අන්න ඒ ටික කපන්න පුළුවන් වෙන්නේ ඉස්තරලාම් පිළිගන්න ඕන දැන ගන්න පුරුද්දට මේක ආලවට්ටම් දාලා ඉවරයි. ඔප කරගෙන ඉවරයි. අපිට ඕන විදිහට ඒක ගඳ ගස්සගෙන ඉවරයි. ඊට පස්සේ තමයි අපේ හිතට එන්නේ අපි දාපු ගඳ නිසාම. රූපේ ගැටයක් නිසා නෙවෙයි. කුසල ඡන්දය. ඇයි අදිරානාගේ දේශනා පාඩයක් තියෙනවා මම හිතන්නේ ඒක තියෙන්නේ මේ කකුපොම නෙමෙයි කුල්ලුපොම කියන සූත්‍රය මතක නැහැ ධම්මෝපිවෝ භික්කවේ පහතබ්බා වගේ වදම්මෝ කිය. මහණෙනි ධර්මයක් අතහැරිය යුතුයි අධර්මය ගැන කොමන කතාවද කියලා. ඒක මොකද දෙනෙක් භාවනා කරන්න යන කට්ටිය එන එකක් නෑ මේක දන්නවා. ඒ කුල්ලුකම දේශනා කළා කියනවා මහණෙනි මේ පාවිච්චි කරගත්ත උපකරණ ටික තියෙනවානේ. ඔය කියන ධර්මස්වභාවය. කුසල ඡන්දේ සද්ධා වගේ දේවල් මේ සියලු ප්‍රහාණය කිරීම නැත්නම් තාම වාල්නේ. තාම විමුක්තියක් නැහැ. ඒ ධර්මත් අතහැරිය යුතු නම් අධර්මීය ගැන කුමන කතාවද කියලා අහන්න. ඔබට හානි කරන අනුන්ට හානි කරන දේවල් මේ යකඩ මල්ලට ගුල්ලෝ ගැහුවා නම් හාල් මල්ල නොබල විසිකර කියලා කියනවා. <laughs> ඒකට හොඳම නිදර්ශනය තමයි ධර්ම කියන වචනේ මහත්ය පොඩ්ඩක් වෙනස් කරලා දෙන්න කැමති නම් ලෝකයේ මිනිස්යාට හානි කරන වැඩිම හානි කරන දේ ආගම කියලා. ආගම ඇති කිරි මනසට සාන්තිය ගෙනත් දෙයි. ලෝකයේ සිට පුරුෂ යුද්ධයි. අද ලෝකයේ ඇති වෙන හැම යුද්ධකම පිටිපස්සේ ඉන්නේ පණ්ඩිත මිනිස්සු. ඒ නිසා මිනිස්යාට ආගම විසින් කරපු දෙයක් කැතකම නිසා තමයි කාල් මාක්ස් කිව්වේ මේක අභින් වගේ දෙයක්. මේක වහ මේක මත්වීමක්. මිනිස්සු මේකෙන් ගලවන්න ඕන කියලා තමයි ආගම පැත්තක දාලා මේකේ කෙලෙසම් කරත්තේ මම කියන්නේ. දර්ශනයක් වශයෙන්. ඉතින් සෑම ආගමකින්ම හොඳට වෙදී නරක කරනවා. ඉතින් අපි උත්සාහ කරන්නේ මොකද්ද? ආගමෙන් ධර්මයේ වෙන් කරලා ආගම කරගෙන යන බබාලා ටික කරගන්න ගන්න. ඒක අපේ ඉතිහාසය. අර ගඟට තල්ලු කරන්න ඕන මනුස්සයා තල්ලු කරනවා වගේ ඒක කරලා නිකන් ඉඳලා අපි බලනවා ඒකෙන් අපිට ධර්මයේ වෙන් කරගන්න පුළුවන් නම් අනේ මාන්නයකට නෙවෙයි ඒක නැති කරගන්න බෑ මොළ මල වාතයත් මේක සංසාරයෙන් සංසාරයට ගෙනිය ගෙනිය ගෙනිය ගෙනිය මේ කරන වැඩේ. මට දන්න ආරක්ෂණක් තියෙනවා පැහැදිලිව ධර්මයේ කියන වචනය ධර්මයේ කියන වචනේ මහත්ය ඩිෆයින් කරන විදිහදී මම ඩිෆයින් කරා. කතුරික මිනිස්සු කියන වෙන විදිහට. බුදුන්සේ පහළ වෙන්නේ ඉස්සෙල්ලා ඩිෆයින් කරන්න වෙන විදිහට. මහත්ය කැමැති වෙන්නේ ධර්මයට නෙවෙයි. මහත්ය දීපු ඩෙෆිනිෂන් එක. ධර්මය කියලා මොකක් හරි ඩිෆයින් කරන්න බෑ නැත්නම් මොකටද දාස කරන්නේ? උපාදානයක්මයි කියලා හිතාගන්න ඉවත් වෙනවා. පැහැදිලිවම තියෙන උපාදානයක් කියලා හිතා ගන්න ප්‍රශ්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කියන්නේ නොදන්න උපාදානට වැඩිය නෑ. නොදන්න උපාදානට වැඩිය දන්න උපාදානේ හොඳයි. අර සංස්කාරක අසංස්කාරක දෙක වගේ මම සතෙක් දැන දැන දැන දැන මරනවා. හැබැයි ඒකට මම මුල දන්නවා, මැද දන්නවා, අග දන්නවා, කොන්සිකවස් දන්නවා. දැන් සතෙක් මරන බව මම අකුසල් බව දන්නේ නැතුව මරනවා. වැඩිම අකුසල කරනවා දැනීම. අවිද්‍යාව. ඊට පස්සේ දැන දැන සතා මරනවා කපනවා පය පාගන කපනවා වද විඳිනාට දකින්නකොට ඒ දැනීම නිසා මට අවශ්‍ය නම් ගැලවෙන්න chance එකක් තියෙනවා. ඒ නිසා නීතිය තියෙනවා නීතිය දන්නේ නැති උනාට දඩෙන් බේරෙන්න බෑ. ඔබ හතරවෙනි පස්සේ නීතිය දත යුතුයි. එන්න අහුවෙලා මහත්ය කොහෙන් ගියත් අහුවෙලා. භාවනා කරත් අහුවෙලා නැතත් අහුවෙලා. අපිට කියන්න තියෙන්නේ අපි රාත්තල් ගන්න දන්නවා. මඩ කාලා තියෙනවා. කන්නේත් මඩ එකයි වෙනස තියෙන කනකොට කාපන් කියලා. වෙන අපිට කියන්න බෑ මේ මම කන්නේ හොඳ තෙල් නැති ඇට නැති හොඳ නියම රාත්තල් කියලා කියන්න බෑ. කන්නේම ජරාවමයි. රාත්තල් ගන්න දන්න එක විතරයි වෙනස තියෙන්නේ. ඉන්නකොට කියන්නේ මකට ඒගොල්ලෝ විහිළු කරන මේ කනකොට කාපන් මචං කියලා. සීමාවක් නැතුව මොඩකම් කරනකොට කියන්නේ ඒක ප්‍රමාණ දැනගෙන මොඩකම් කරුවක්. අපිට බුදුජානනාංශ කියන්නේ උප්පන්නාන පාපකාණං අකුසලානං ධම්මානං පහනයි. තමන්ලගේ දෙන පාපක තියෙන දැන් පල් ෆස්ට් ඇන්ඩ් ෆෝමෝස්ට්. පාප තියෙනමයි ඒක දුරු කිරීම සඳහා ඡන්දයක් පහල කරනවා කියන එක අපි පිළිඅරගන්නවා. දැනට අපි ඉන්නේ ඒ වගේ මේ කලවම් වෙච්ච තැනක සංකීර්ණ වෙච්ච තැනක ඉන්නේ අපිට සංකීර්ණතාවයෙන් ගොඩවීම තියෙන එකම ක්‍රමය තමයි සංකීර්ණතාවයක ඉන්නා බව දැනගැනීම. ඒක තමයි first and foremost ඒක වුණා නම් මචං නිවන් දැකලා මිසක නතර වෙන්නේ නැහැ කියේ. කරවිලේ ඉන්න පණුව දන්නේ නැත්නම් කරවිලේ තිත්තයි කියලා. ඌ කවදාකවත් එන්නේ නැහැ කියේ. කරවිලේ ඉන්න පණුව කක කක යනවා. දැඩි දැඩි කොට ගැනීමයි. ග්‍රහණය දැඩි ග්‍රහණය. අදානේ දැඩි ග්‍රහණය කියලා කියන්නේ ඒ කියන්නේ ඔව් මෙහෙම අත දිග කිරීම වස්තුව නැකල මේකට මනාව ඒ නිසා ඒ දිහාට අත දිග කිරීම රාගේ නම් අල්ලා ගැනීම උපදානේ. සරල වැඩි. දෙන්නට මේ දෙන්නට නීති පද්ධති දෙකක් තියෙනවා. හතරට ලන්දේසි නීති නම් මෙයාට වෙන සිංහල නීතිය තියෙනවා. අපි කියනවා අපි සාධාරණේ කරනවා කියලා. නමුත් පැහැදිලිවම මගේ සාධාරණේ මගේ දරුවට වෙන එකක් වෙන දරුවෙකුට වෙන එකක්. ඒ කියන්නේ අපි කල්ලාට මේ අපිට ඒක සංසන්දනාත්මක බැලුවොත් වෙන අසභ්‍ය පොතක් ගන්න වෙනකොට වෙන පොතක් ගන්න විතර බෞද්ධ පොත ගැනීම සංසන්දනාත්මක වලපුවාම එතන තියෙන ඉම්ප්‍රූව්මන්ට් එකක්. නමුත් ඒ ඉම්ප්‍රූව්මන්ට් එක මාර්ගයේ මේක සර්ව සම්පූර්ණ කුසලයක් වෙන්නේ නැහැ. කුසලේ වැඩිවීමක් තියෙනවා. අපි මෙහෙම කියනකොට එහෙදි බණ කියනකොට ඥානදාන කියපු බණක් තමයි මේ ධර්ම කියන කාරණා වැදගත් වෙන්නේ හොඳ නරක දන්න විශ්වන්ට. හොඳ නරක දන්නේ නැති මනුස්සයාට මේ සතුන් මරණ හොරකම් කරන කරන මේව කතා කරලා වැඩක් නැහැ නේ කලින් මොනින් හැමලා දින වතුරක් කරෝ වගේ. දැන් අපි පිළිගන්න ගන්න ඕන අපි ඉන්නේ දැන් හොඳ නරක ටික දන්නේ. අපි තියෙන එකම ෆයිට් එක තමයි හොඳින් වඩා හොඳ තීරුම් ගන්න. අපිට තියෙන එකම අභියෝගේ මේක වැඩිය හොඳින් කළ හැකි ක්‍රමයක් තියෙනවා. මේ මේ කරන ටිකම. ඒකට අපි ලෑස්ති වුණාම අපි කවදාවත් එක්ස්පර්ට් කියලා කියන්නේ නැහැ. මාස්ටර්ස්ලා නෙවෙයි අපි හැම වෙලාවෙම ෆලෝවර්ස්ලා. ඒ වගේ වඩා හොඳ තේරීමකින් බලනකොට අපි සේරම මොන්ඩිසෝරි පන්තිවත් නෑ දැන්. අපි බලන්නේ අපි දන්න හොඳ අරසා කරන්නේ. මොකද ඒ වෙනුවට තව වඩා හොඳ එකක් තියෙනවා කියලා දැනගත්තාම අපිට පේන්නේ නෑ නෑ ඒක මහා සංකර වැඩි. අපි මේ හනමි කියලා කරගෙන යනවා. බුදු දන්වාදී කිව්වේ තුන්කුසල ගවේෂී කියලා මේට වැඩි හොඳ ක්‍රමයක් තියෙනවා. ඒක සඳහා මේක කැප කරන්න මේ කැප කරන්නේ මොකද්ද හොඳ? හොඳ කැප කරන්නේ මොකටද? වඩා හොඳ දෙන්නේ. ඒක අර හොඳින් වෙනුවෙන් නරකයි දෙක සංසන්දනයේ වෙනස් දෙයක්. ඒ නිසා පොතක් ගන්නකොට අසභ්‍ය පොතක් හෝ නිකන් රැප්පන්ස් පොතක් ගන්න ධර්ම පොතක් හොඳ නමුත් අපි ඒක ඒ කියන හොඳ ටික නිසා මුළු ක්‍රියාවම සර්ව සර්ව සාධාරණ හොඳ ක්‍රියාවක් කියලා කියන්නේ නැහැ නරකයි. ඔතින්ම කියනවා. මොකද උපාදානයෙන් තොර අදිස්ථාන තියෙන පුළුවන්. අදිස්ථාන කියන්නේ මේ දෙක අතර අනිවාර්යම සම්බන්ධතාවයක් නෑ. ඒ කියන්නේ නිකන් මේ ඉන්ෆෝමල් රිලේෂන්ෂිප්. අදිස්ථානය කියලා කියන්නේ චේතනාවට සම්බන්ධ එකක්. අඥානෝදේ කියලා කියන්නේ නිර්වාණය කියලා. ඒක විදියකට හරි නිවන කියන එක පංච පාදානස්කන්ධා දුක්ඛා කියලා කියනවා නම් පංච පාදාස්කන්ධ අතහැරීම නිවන වෙනවා. ඒකට රූප අතහැරීමත් නිවන වෙනවා. වේදනා අතහැරීමත් නිවන වෙනවා. සංඥා අතහැරීමත් නිවන වෙනවා. සංස්කාර අතහැරීමත් නිවන වෙනවා. විඥාන අතහැරීමත් නිවන වෙනවා. රූපය පිළිබඳ කතා කරනකොට සංඝ සූත්‍රයේදී සර්වඥාන්සේ දේශනා කරනවා කායේන චේව පරම සත්‍යං සත්‍ය කරෝනේ. මේ කයටත් වැටෙනවා කියලා නිවන් දකින්නේ. කයනොත් නිවන් දකින්නේ. කියන්නේ රූපෙනොත් නිවන් දකින්නේ. ඊට පස්සේ වේදනාව ගැන කතා කරනවා අවේදේශ නිරෝධය කියලා කියන්නේ වේදනා මාර්ගයෙන් නිවන විස්තර කරනවා. සංඥාව ගැන කියනකොට කලහදිවාද සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා නිවන පිළිබඳ ක්‍රියාවක් න සංඤ්ඤ සංඤී නෝපිය සංඤී න විසඤ්ඤ සංඤී න විභූත සංඤී ඒ කියන නිවනදී කියන සංඥාවක් මේ රූපයක් ඇඳලා පෙන්නනවා න සංඤ්ඤ සංඤී සාමාන්‍ය කියන සංඥාවක් නෙවෙයි මේ අපි යන ඥාන පිළිම හොඳ නරක සංඥාවක් නැහැ නෝපිය අසංඤී අපි අසංඤ්ඤය තලයට ගිහිල්ලත් නැහැ නෝපි විසඤ්ඤී විසඤ්ඤ වෙලා සංඥාවක් නැතිලත් නැහැ න විභූත සංඤී සංඥා සම්පූර්ණ නැතිලත් නැහැ මොකද්ද සංඥාවක් තියෙනවා මේ අපි දැන් තියෙන එක නෙවෙයි. හැබැයි ඒක සංඥා කියන අර්ථයෙන් පිළිපෙන්නන්න පුළුවන්. සංඥාපිස් අත්ති. එහෙම සංඥාවකුත් තියෙනවා. හැබැයි මේක සාමාන්‍ය සංඥාවක් නෙවෙයි, විසංඥාවක් නෙවෙයි, අසංඥෙත් නෙවෙයි, සංඥාව නැතිවීමක් නෙවෙයි. සංස්කාර ගැන කියනකොට විසංඛාරගතං චිත්තං තණ්හානං කයමද්දව. සංස්කාරයෙන් තොර වේ. විඥාන ගැන කතා කරනවා අනිදස්සන විඥාන කියලා. ඒ තමයි පහෙන්න එකම නිවන පස්පැත්තකින් පෙන්වන්න පුළුවන් හැබැයි ඒ එක එකන යන පාරවල් වල දොරටු මිසක් අනිවනේ රසේ වෙනසක් නෑ. මේකේ තේන්න පුළුවන් දොරටු පහක් තියෙනවා මෙයා මේකෙන් ආවා ශාලාවට එන්න පුළුවන් මේකෙන් ආවා ශාලාවට එන්න කියලා පුළුවන් විදිහට ඒකට විචිත්‍ර වෙනස්කම් තියෙනවා. ඒක එකන ගැට ගන්න ආපු ගැටේ හැටියට ලියන විදිය තමයි. ඒ සංඥාවම ඒකායන ක්‍රමී කියලා ගන්න බෑ. ඒක තමයි. නෑ ඒ බුදුරජාණන්සේ ශූන්‍යයට සම කළා පෙන්නලා තියෙනවා. ඒ කියන්නේ මොගරජ සූත්‍රයේදී ඒ මොගරජ කියන බමුණ ඇවිල්ලා බුදුරජාණන් ඉඳන් බ්‍රාහ්මණ ගෝලයේ සර්වඥාන්සේ අහනවා ගැලවීම ඇතුළු කියනවා ශූන්‍යතෝ ලෝකං අවෙක්කස්ස මච්චු රාජාන පස්සති. මේ ශූන්‍ය වශයෙන් ලෝකේ දැක්කොත් මායයට උඹ අහුවෙන්නේ නැහැ. අමෘතයට යන්න පුළුවන් කියලා. මේ ලෝකෙ දෙයක් විදිහට ගත්තොත් බහුව වෙනවා. මේ දැකියු රූප තියෙනවා, විඳිතු වේදනා තියෙනවා, හොඳ සංඥා තියෙනවා, හොඳ සංස්කාර කලයුතු කුසල් කන් තියෙනවා, විඥානය තියෙන කියලා මොනවා හරි මේ දේ මේ දෙයක් කරගත්ත ගමන් ඒ දේ උඹෙත් නැවෙනවා. දැන් මේක ශූන්‍යයි කරගත්ත ගමන් ඔබ ඉබේම පටවෙනවා. මේ භවන මම ඉබේම යනවා ඒ නිසා ශූන්‍යතාවය කියලා කියන්නේ නාස්තික දෙයක් නෙවෙයි. ඒක හැබැයි අර මහායාන අදහස් කියන එක රිලටිව් වොයිඩ්නස් කියලා කියන්නේ. ඔව් ඒ කියන්නේ නිවන කියන්නේ අත්දකින්න බැරි දෙයක් නෙවෙයි. අත්දැකිය හැක්කක්. හැබැයි රූප මාර්ගයෙන් ගියොත් රූපයගේ සම්පූර්ණ ඇතිවීම නැතිවීම නතර වෙච්ච දා. වේදනා මාර්ගයෙන් ගියොත් අවේදිත වේදනා. අවේදිත සුඛය. සංඥා මාර්ගයෙන් ගියොත් අර කියන ප්‍රකෘති සංඥා හතරෙන් තොර වූ වෙනම සංඥාවක්. සංස්කාරණ විසංකාරගත වුණා, විඥානන අනිදසන වුණා. එතකොට මොකද්ද තියෙනවා? ඒක මේ ව්‍යාකරණයට අහුවෙන්නේ නැහැ. අපි මේ කතා කරන මොකකටවත් අහුවෙන්නේ නැහැ. මොකද විඥානේ මේ නිවන කියන එක සම්පූර්ණ අනලම්බිත ධර්මයක් කිසිම තැනකින් එර යන්නලා යන්න බෑ. ඒකට කියනවා අනිර්වචනීයයි කියලා. ඉන්නේ ප්‍රබල. එහෙම වුණාට එහෙම නැහැ කියලා කියන්න බෑ. අත්දැකිය හැකියි. ධානවලදී නෑ ආමිෂ සුඛයට සාපේක්ෂව ධාන සුඛය කියන්නේ නිරාමිෂ සුඛයක් ඊට සාපේක්ෂව නිවන කියන්නේ අවේදිත සුඛයක් ඒ නිසා සුඛේ මාර්ගෙන් යනකොට හොඳටම පැහැදිලි නිවන කියලා කියන්නේ ආමිෂ සුඛයත් නිවනත් අතර ධාන කියලා කියන්නේ ආමිෂ සුඛයත් නිරාමිෂ සුඛයත් අතරමැද අවස්ථාවක් මොන නිවනට වැඩිය ගොඩක් වෙනස්. මේකට වැඩිය අතරමඟදී හම්බ වෙන දෙයක් කියන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් රූප ධර්මයක් අපිව කිසි කමන්දරම් රූප ධර්මයක් අපිට ප්‍රකාශ වෙන්න නම් රූප ධර්මයේ කම්පනයක් තියෙනවා. රූප ධර්ම කම්පණය නොවීම කියන්නේ රූප ධර්ම ශූන්‍ය වුණා සමානයි. ඉතින් රූපයන්ගේ ඇතිවීම නැතිවීම දෙක සංසිඳුණයි කියන්නේ රූපය සංසිඳුණා සමානයි. ඉතින් විදර්ශනයක් වශයෙන් කියනවා මුහුණක් තියෙනවා නම් රැළ තියෙනවා. රැළ නැති මුහුණක් හදාගන්න. රැළ නැති මුහුද වගේ. ඒකේ උස්පාර්ථේම මුතින් අතර වෙනවා. ඒකේ පුංචි ඉඟියක් තමයි ආස්වාද ප්‍රසආද දෙකේ වෙනස නතර වෙනකොට නිවන විකිට වෙනවා කියලා. ආස්වාද මෙහෙමයි ප්‍රසවාස මෙහෙමයි කියන වර්ණ වශයෙන් හොඳට ප්‍රකට වෙන තාක්කල් අපි අරමුණ දැඩි ලෙස අල්ලගත්ත වෙනවා භාවනා ඒකාග්‍ර වෙනවා මූණට මූණ දාලා හිටිනවා එතකොට අපිට පේන්න පටන් ගන්නවා මේ දෙක අතර වෙනස නැතිලා ඒක සම රේඛාවකට යන්න පටන් ගන්නවා ඒ රූප මාර්ගයෙන් යවා ගැනීම තමයි නමුත් එතකොට වේදනා මාර්ගය ආය පටන් ගන්නවා මේ ඇඩ්වාන්ස්මන්ට් එක ඊට පස්සේ වේදනාවේ ආය ප්ලැටෝ වෙනවා එතකොට එක එක එක එක ගෙවා දමලා ඒ වගේ දෙන උච්චාවච භාවය ඇස්වීම නැතිවීම දෙකෙන් තොර වෙනකොට ඒක සෙල්ලම් කැලේ නැතුව යනවා. ඒක ඉලන්නනම් බෑ. මොල්ලලා charge කරන ටෝච් එක හෙල්ලෙන තාක්කල් තමයි ඒක charge එක තියෙන්නේ. කොල්ලන්න සුදුසුනොත් තියෙන කරන්ට් එක ඉවර වුණාට පස්සේ ඒ ටෝච් ටෝච් එකක් නෙවෙයි තවදුරටත්. ඔය ඇත්තටම ක්ෂණ වශයෙන් ශුන්‍යතාවය දැකීම පු탁යෙන් උපන් කරන්න පුළුවන්. නිවනදී තියෙන්නේ ලබාගත් ක්ෂණවලින් ලබාගත් ශූන්‍යතාවයේ දිකට පවත් ගන්න. දිකට පවත්ලා ඒකට ඕන නැහැ. ඇතුළට යන්න ගුණා මේ මොන පිටට එන්න. එතකොට මේ රාජ්‍යයක් තියෙනවා කියන්නේ රාජ්‍ය තමයි නතු කරගත්තා. ශනවයෙන් ශූන්‍ය දකින්න එක මේ සාමාන්‍ය ෆිසික්ස් වලින් පෙන්නලා දෙන්නේ. ඒ නැත්නම් මේ භෞතික මේ මැජික් වලින් පෙන්නලා දෙන්න පුළුවන් විශුන්‍යතාවය තියෙනවා කියන්නේ. ඇත්තටම හැදිලිම අපි වෙන් කරලා ගන්න හැදුවට වෙලු පහක් වෙලු පහකින් අරපු කමයක් වගේ රූප වේදනා සංඥා සංකාර පහම එකටමයි තියෙන්නේ. ඉතින් අපි මෙහෙම බලනකොට මේක ඉස්සරහට දෙනකොට අපි දෙනවා රූප මාර්ගයෙන් කියලා කියන්නේ. මෙහෙම බලනකොට කියනවා වේදනා මාර්ගයෙන් කියලා. මේ පහමෙත් තියෙන්නේ. අපි සාමාන්‍ය මොනවාරි උගන්වනකොට ඉගැන්වීම් ක්‍රමෙන් තමයි ඒක අනිත්යෙන් වෙන් කරලා ඒ දරුවට ඒක කියලා දෙනවා. නමුත් ඒක ස්වභාවයෙන් කවදාකවත් වෙන් කරලා දකින්න බෑ. ඉන්න බෑ. රූපනේ වේදනා. වේදනාව විතරක් නෙවෙයි සංඥාවක් තියෙනවා. මට මේ සීතල වෙලා උණුසුම දැනෙනවනම් හොඳයි කියන සංඥාවක්. සීතල සීතල දැනුනොත් නරකයි කියන සංඥාවක්. ඒ සංස්කාර වෙනවා. එහෙනම් සීතල යන සීතලාව ෂර්ට් එක හදාගත්තොත් හොඳයි කියලා. සංස්කරණය කරගන්න ඕනේ. ඒකට විඥානිකුත් පහළ වෙනවා. ආ වේතනක ගියේ සීතල වෙලා සීතල ගන්න පුළුවන්. අතින් ගියෝ සීතල උණුසුම ගන්න පුළුවන් කියලා දෙක සංසන්දනය කරනවා. ඒ නිසා එකක්වත් එකක්වත් වෙන් කරන්න බෑ. විස්තර කරලා දෙනකොට අර ලීනියර් ටීචින් සිස්ටම් එක නිසා වේදනාව වෙන් කරලා ඒක උගන්න. ඒකට රූප සංඥා වෙන් කරලා අන්තිම ඔක්කොම එකට දාලා අපිට ඕගනික් කෙමිස්ට්‍රි උගන්වනකොට ලස්සන මැඩම් කෙනෙක් ආවා. ඉතින් ඉතින් ආපුවා. සුවඳ මැඩම් කියලා අපි කියන්නේ. ඇත්තටම ලස්සනට කියනවා. කොච්චර ඉගෙනවාද කියලා කියනවනම් මාස තුන ඇතුළත මම හරි දක්ෂයි ඕගනික් කෙමිස්ට්‍රියට. අන්තිමට අරගෙන ගිහිල්ලා ලැබ් එකේ පෙන්නන්න ගියා රිසර්ච් එකක් කරන්න. එක්ස්පෙරිමන්ට් එකක් කරලා. දැන් අපිට ඕසෝන් කියන එක අපි දැකලා තිබුණේ මෙහෙම වලල්ලට එච් එකක් දාලානේ. අරගෙන ඊට පස්සේ වතුර බෝතලයක් කරන් පෙන්නනවා. මේ තමයි ඕසෝන් කියන්නේ. මට හිතනකො කල්ලාලේ අපි මොකද්ද හිතාන හිතියේ දැන් මේ මෙතෙන් ගියාට පස්සේ නිකන් බෝතලයක වතුර ටිකක් දාලා මෙන්න ඕගනික් කෙමිස්ට්‍රි උගන්වන කල්ලාලේ ස්ථානයේ සම්පූර්ණ වෙනස් චිත්‍රයක්. දැන් බෙර ගිහින් බලනකොට කරකෝල කැලේ අර මේ ඇමරිකාවේ ඉපදිච්චේ ප්‍රොෆෙසර් කෙනෙක් හිටියා. එයා දරුවා ඇමරිකාවේ ඉපදිලා. මේ හැමදාම චිකන් චිකන් චිකන් චිකන් කියනවා. කුකුල් මස් කන්න ඒක රූප ගානක් නෑ. ලංකාවට එනකොට සිංගප්පූරුට ගොඩමන්න කොහෙද දැක්කට පස්සේ කුකුලෙක් කවුරුන කකා ඉන්නවා දැක්කම. තාත්තගල චිකන් කියලා. අර දරුවට ෂොක් එකක්. මම මෙතරම් කාලා තියෙන මේ සතෙක් කියලා. මෙතකන් කවදාහක්වත් දන්නේ නැහැ මේ චිකන් කියන්නේ ගහෙන් කඩා ගන්න දෙයක්ද පොළොවෙන් හාරන දෙයක්ද කියලා දන්නේ නැහැ. ෂොක් එක ආපු ගමන් ඊට පස්සේ ඒ දරුවා කොහොමවත් මෙන්ටල් රිටාඩ් මිනිස්සේ සම්පූර්ණ ෂොක් වුණා. ඊට පස්සේ මෙහෙ ඉන්නකම් කවදාකවත් වාහනේක හෝන් එක ඇහෙන්නේ නැහැ එයා හෝන් එක ඇහෙන්නේ කෝච්චියේ විතරයි. ඉතින් ඒ නිසා යාට හෝන් එක ඇහෙනකොටම කෝච්චියේ ඉමේජ් එක එන්නේ. ලංකාවට ගියාට පස්සේ හරෙන් හෝන් ගහනවා මෙහෙන් හෝන් ගහනවා කරකොල දෙන්න. ආයේ මෙහෙ ඉනකොට කැන්ඩි කියලා කියන්නේ සීනි වලට. හරේ කියලා පදිංචුනේ කැන්ඩි වලට. ඒ ප්‍රොෆෙසර් මට කියන්නේ ඒ ඊපස්සේ ඇත්තටම එයාගේ වසිනා තමයි ඔය සිංගප්පූරුවේ ඉන්නේ තේන බඩු. අර කොච්චර තේන බඩු නැතිලා තියෙනවා. ඒ දරුවට මල්ලි හොඳටම බ්‍රයිට්. මෙයා සම්පූර්ණ සබ්ක්‍රෙස් මෙන්ටැලිටි එකට වැටුණා. මෙයා හිතා හිටපු ඉමේජ් එක කපාරට ගන්නවා යන යම්තම් තේරුම් ගන්න වයසේදී. ඒක නිසා මේ භාවනා කරනකොට අපිට ඇති වෙන මේ සම්මුති ලෝකයේ ඉඳලා අපි සර්වාර්ථ ලෝකයට යනකොට මේ ඇති වෙන වෙනස දරනවයි කියන එක එසේමසේ කෙනෙකුට ගන්න. මෙන්ටලි අප්සෙට් මිනිස්සුෙකුට සීලේ නැති මිනිස්සුෙකුට පින් නැති මිනිස්සුෙකුට වෙන්නේ නැතුව නෙවෙයි. මේ භාවනාවේ ප්‍රතිඵල තියෙනවා. ආදාක හිතන්නේ මේක ප්‍රතිඵලයක් කියලා. මේ හිතන්නේ ආගාධයක් කියලා. කඩාන වැටිල්ලක් කියලා. බුදුජානක කියන්නේ ඒ නිසා තමන් කරපු පින් නැත්නම් තමන්ගේ අදිෂ්ඨාන ශක්තිය නිතරම අරගෙන යන්න භාවනා කළොත් ප්‍රතිඵල දෙනවා. ඒක දරන්න බෑ. අපි බලාපොරොත්තු වෙන්නේ මේ තරම් ඉක්මනට මේවා වෙයි කියලා. එහෙම නැත්නම් මේ ප්‍රතිඵලය මේ වගේ මමයා නැති කරයි කියලා අපි හිතන්නේ. අපි හිතන්නේ මමයා කාදාරි පාටියක් දාන්න පුළුවන් මේ නිවන් දැක්කට පස්සේ කියලා. මේ තාකල් 84000 කෝද නිවන් දැකලා තියෙනවා. එක්කෙනෙක්වත් පාටි දාලා නැහැ කියලා. ඒක පාටි දාන විදිය නැති. ඉතින් තා ලොකු ස්වාමීන් වහන්සේ මේක කියනකොටම හැම වෙලාවෙම කියන්නේ මෙන්න මෙවැනි අපි දන්නා තැන සිට නොදන්නා තැනකට යන නිසා ගොරෝසු තැන සිට සියුම් තැනට යන නිසා ඒකට ලෑස්ති වෙලා යන්න. ඒ ලෑස්ති වීමම ඊළඟට. ඒක සෙල්ලක්කාරකම. ඒක මේ රිස්ක් ලව. ඕනේ දෙයකට මම ලෑස්ති කියලා යනකොට දැන් කරවලා ගෙදරින් එනකොට කියලා යනවලු පවුලට දුමක් දැක්කොත් මං ගැන බලාපොරොත්තු වෙන්න එපා. අඬක් ඇහුනොත් බලපන් කියලා. මං කළ දේ අඩක් ඇහි උන් කළ දේ දුමක් නැති කියලා වෙන්නේ. මధుරවගේ දිනේට කියනවලු චටස් දාලා සද්දයක් අනුව පාට කැම තියන්න එපා කියලා. කවුරුට කියලා දෙන්නේ මේ චටස් දාලා සද්දයක් අනුව මට රැයට කැම තියන්න එපා කියලා. ඒ වගේ තමයි අපිත් මේ ගම නිවන් දැකලා එන්න බලන්න යන්නේ. ගිහිල්ලා එන්නම් කියලා තමයි යන්නේ. මේකේ නෑ. මේක යන්නම්ම තමයි. ආවොත් වැරදිලා. ආවොත් දන්නේ විදිහට අපි මේ කරගෙන ගිය සම්මුතිය තමයි ඒවල් අතර මේ භාවනා ගමනේ ගිය ඒ නැත්නම් ඒ ආර්ය උතුමන් වහන්සේලා ගමන් කර ගමනේ තියෙන ඒ සුන්දරත්වය නේද? ඒක දකින්න සුන්දරත්වය ඉල දකින්න සත්පුරුෂයන් විතරයි ඒ සුන්දරත්වයක් තියෙන අනිකද වෙන මහ විනාශයක් විදිහට, විශේෂණයක් විදිහට මේකට හුරුකරනද සත්පුරුෂ ඇසුරෙම ඉන්න ඕනේ. නැත්නම් කොච්චර භාවනා කරා ප්‍රතිඵල කොච්චර ලැබුණා? හරි ඉන්ටර්ප්‍රිටේෂන් එක දෙන්න බෑ. ඒක නිකන් බය උපදවනවා. සහලවනවා. මේ වමනේ යන්න වෙනකොට වගේ නෞසිතික් ෆීලිං එන්න පටන් ගන්නවා. කල්යම් මිත්‍ර වෙනකොට තමයි තේරෙන්න පටන් ගන්නන්නේ මේක තමයි දුක තේරුම් ගන්න. ආදි සත්‍ය දුක කියන්නේ ඔය කිසිම කල්යම් මිත්‍ර දුක හරහා නොගිහින් නෙවෙයි. කාට කියන්න දපා. කාට කියන්නද ඉතින් මේක මේ මම ඉල්ලගෙන ගත්ත දෙයක් නෑ. මේ මට ආවල් දෙන්නා කියලා අනේ හාඳුන්නේ අනේ දෙයයන් ආන්සේ අනේ කතරගම දෙයියනේ කියලා කියන්නේ උංගලට මොන ඔක්කොරන්න පුළුවන්ද කියලා වැඩක් නැහැ කියන්න දෙයක් නැහැ ඕ අපි කරපු දෙක විපාකයක් නම් අපිට දරන්න පුළුවන් මෙච්චර එකම න්‍යාය අපි කරපු දෙක විපාකයක් නම් අපිට දරන්න පුළුවන් වටක් වලක කවදාකවත් ඒ වැලට දරන්න බැරි gediy හැදෙන්නේ නැහැ කියලා කොහොම වුණත් යගෙන ඇවිල්ලා කොහොම හරි gediye දාන්න. ඒ වගේ අපි ළඟට ඉන්න දරන නිසා ඉවස පන්පපුව දෙතැනකදී. මොකක් හරි දුකක් වෙනකොට මේ කාටවත් කියන වැඩ. කියනවා ඉතින් අර කරන නොකර බැරි කමට කිව්වද එහෙමනම් බුදු දන්වාති කියනනේ මට කියපන් මං කරලා දෙන්නම් කියලා බුදුහාම කියනවා. මං ගැන බලාපොරොත්තු වෙන්න එපා. මට උඹලා වෙනුවෙන් කළ හැකක් නැහැ. සාහු කුමාරට කිව්ව එක අපිට කියන්නේ කිච්චා. අනේ ඒ ගැම්ම, ඒ ධෛර්යය මට මේක කරන්න පුළුවන් මම කරනවා කියන ධෛර්යය ආවට පස්සේ අය මායя මොන කරන්නේ? එන්නේ ඉඳි කාගත්ත ස්ටාර්ට් කර බුල්ඩෝසරේ වගේ අරගෙන අනේකයි තියෙන්නේ. රගර් දෙල්ලම තමයි තියෙන්නේ. පාස් කරන්න දුන්නොත් පාස් කරන්න වත්තට ඊට මෙට වැඩි වෙන ඕනේ මගුලා ඩෑෂින් අරගෙන අනේකයි තියෙන්නේ. දුන්නොත් එන්නේ පිටපතට. එනිසා ගත්ත හෙන ගෙඩිය වගේ කරගෙන යන එකයි දේ. හැබැයි එතෙන් එන්න බෑ. සෑහෙන දුරට විපස්සනාවේ පදන් වෙලා පදන් වෙලා මේක අහලා අහලා කල්පනා කරලා කරලා කරලා ඇතුලෙන් පන්නර එන්න ඕනේ. එහෙම නැති කෙනාට මේක කියලා කෙරුවේ නැහැ කියලා තරහ වෙන්නත් හොඳයි. ඒක මේක එහෙම ලේසියෙන් ට්‍රේනින් එකක් නතු කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. නමුත් ඕන කෙනෙකුට උත්සාහ කරත හැකියි. ඕන කෙනෙකුට බලාපොරොත්තු හිත උත්සාහ කරත හැකියි. ඒකට උනන්දු කරගන්න. දැනගන්න ඒකද වෙ කියන්නේ මුලමඳාක දකින්නකොට නැදදි සහජිලු බයක් එනවා. ඒක සම්පූර්ණ පාවාදීමක් වෙනවා මැදින් නැතර කියලා. එයා ඊට පස්සේ කියන කතාවත් මන් දෝසහයි කරවන අනුන්ටත් එහෙමයි තමනුත් මන් දෝසහයි කරනවා. මොන්නම ක්‍රමයකට හෝ මේ මුල දැක්කා මැද දැක්කා නම් මම මේකේ අඟ දකින්නකම් හිතියන් හිතොත් අනිවාර්ය උපේක්ෂාවට යන්නේ අනිවාර්ය දුක පිළිබඳ වැඩි පන්නරයකට යන්නේ. ඉතින් ඒ අවසානයේදීම කියනවා නිරෝධය දැකීම. නිරෝධානුපස්සනාව කියලා කියන්නේ සිද්ධියක අවසානයේ දකින්න තරම් ඉවසන එක. අපි මේ කරලා කියන්නේ මැදට එනකොටම අපි අවුල් කරගෙන මේක ව්‍යසනයක් කියලා, ඒක දුකක් කියලා, මවෙන්නකොට නොවිය යුත්තක් කියලා අපි විහිං ප්‍රතික්ෂේප කරනවා. ඒක ඉන්නේ ඇත්තටම අපිට ධර්මයේ කියලා දෙන්නේ. අපි විහිං ප්‍රතික්ෂේප කරන තාකල් ධර්මයේ අඳා අඳා යන්නේ. ඉතින් ඥානව තෑග්ග දුන්නම ගත්තේ. ඉතින් අර මේ මරිබෑනගේ තීන්දුවක් තියෙනවා රකින්න තීන්දුවක්. දුව දෙන්නම් කියන්නේ අපි දුව දුන්නා. දෑවැද්දක් තින්දුවෙන්න ඒකන් දුන්නා. දුවයි දෑවැදි දෙකම දුන්නා බෑනා ඒවයි අප දුන්නා. ඉතින් අපි මක් කරන්න වරෙන් වේ ගෙදර යන්න කියලා නිවනටත් ඔච්චරමයි වෙන්නේ. නිවන හැමදාම හැම ආස්වාසයක් කරාම අප කරා එනවා. අපි කියන ඕක බෑ. ඔයින් එක බෑ අපිට නිවන දෙන්න කියලා. ඉතින් ඒකත් ආපු බාලේ අපව යනවා. ඉතින් මොකද කරන්නේ? ඉතින් බාර ගන්න නැත්නම් මොන කරන්නේ? හැම හිතිවිලි දෙකක් මැදම නිවන. හැම ආසාර ප්‍රසාර දෙකක් මැදම නිවන. දුවේට බලන්නේ හිටියොත් එතනම ඔක්කොම දෙල්ලන්නේ කියලා. කවුරුහරි දන්න කෙනෙක් කියන බය නේද මම ඔක්කල්ලුවක් දෙන්න මෙතන මෙතන ඉන්න කට්ටිය මොදෙනෙක් කරලා ඌ ප්‍රශ්න අහලා උත්තර දීපු කට්ටිය කවුරුහරි කියන බය නේ මොකද්ද සබ්බකාය වැඩිදන් වේදී කියන්නේ මොකද්ද මුල බඳාග දකින්නයි කියන්නේ උත්සාහයක් ගන්නවා අවශ්‍ය නැත්නම් ප්‍රශ්නේ අපි එක්කම කරන්න මම උත්සාහයක් මොකද්ද දැනට තමයි දන්නේ කියලා මුල බඳාග කියන්නේ බෝඩ් එකක් තියෙනවනේ මට හොඳට ඇඳලා පෙන්නන්න හැකි තියෙනවද තියෙනවද ස්ටිකර් ගන්න ඇත්ත නමුත් ඒ ක්ලාස් එකක් ඇඳලා පස්සේ ඔයගොල්ලෝ සාමාන්‍ය ක්ලාස් ඉගෙනගෙන හරියම ගිය නිසා ඔළුවට පොල්ලින් ගැහුවා වගේ කියලා කියනවා. <laughs> තියෙනවද මේ නෑ. ඒ දවසකේ මෙල්බන් කරන්න ගිහිල්ලා ඒ කියලා දෙන වෙලාවයි හතර දෙනා හිටියේ. අනිත් සේරම කඩන්නේ ලැබුවා කට්ටිය කරන කලිත් එකක් කියලා දෙලා අපිටත් ඕනයි කියලා. ඊට පස්සේ මුළු හෝල් එකටම රැස්ලා කට්ටියට කියලා දෙන්න සිද්ධ වුණා. මේ මුලමඳාක බැරි. ඇත්තට මේක මේ මේ සෑහෙන දුරට පොරකාපු කෙනෙකුට ඒක දැනගත්තට පස්සේ හැම වෙලාවෙම අලුතෙන් බලන්න ආරාධනාවක් දෙනවා. ඒ අලුත් විදිහට කියලා දුන්නා. ඔය ඉඩ කියන එක තේරෙන්නේ නැති දැන ආසාවේ හොඳටම දැනෙන තැන ගොරෝසුම තැන. ඒ ගොරෝසු තැන ඉඳලා සම්පූර්ණ නොදැන තැන දක්වාම අතරක් නැතව දිගට බැලිලා අග බැලිලා. නොදන්න තැන අලුතෙන් හුස්ම පටන් ගන්න දැන බැලිලා මුල බැලිලා. නෑ නේද? අපෝඩ ගන්නද? තිබුණා අතර පොඩි. අර කාමරේ පොඩ්ඩක් තියෙනවා. අන්න හරි ඕක කොහොම මේක දැම්ම නැහැ. නෑ නෑ නිකන් මේ ඉච්චර මෙච්චරම that means that uh, when you are trying to observe the object of meditation, that breath, that is not prominent, but the inner chatter become more louder. So that means that as far as the prominence is concerned, the object that you wish is not the prominent, but the inner chatter. So what will happen if you just give the chance for the inner chatter to carry on and just listen? It's a way of releasing the pressure. Just keep on doing. That means that inner chatter is not your wish. It is a gate crasher. It is just coming. So therefore, whatever is the content, you have no backlash. You have no responsibility. It's an utterly natural thing. But if you're going to say inner chatter is bad, that is what you add. Please don't do that. And the next thing is, unless otherwise you introduce object of meditation, even if you're going to live 100 years, you will never recognize inner chatter unless otherwise you introduce a subject of meditation. Therefore, this is the first and foremost result of the meditation. You will understand what is the mind is, how unruly it is, and how uncontrollable. This is the most deepest thing the Buddha teaches, that you have no control. You have no governing power. It's very obvious at the beginning, even if you wish to see the materiality, the mentality take off and it will go off the ground and take you for a ride nowhere. But it happens so far, but you have not noticed. Now you notice it. It is not a mistake, it's an advantage. So what you have to do is, let the inner chapter take the full pledge and just observe as a distance observer. Don't add something. Don't recognize this as a good or bad. Then only you will see it has its waves, goes to the peak and ceases. But usually you believe it will never cease. It will just carry on like that. But there is no such a phenomena in the world. The best thing you will do it in the walking meditation. In the walking meditation you get a better chance because when compared to the touch of the breath, in the walking your object is much grosser. You touch the ground with the leg. And meanwhile, you see that things start, And then ultimately, you don't know what to do and where what is happening. Just inner chatter are going to start. If it is so, Master sometimes stop walking. Stand still. Let the chatter to carry. Otherwise, if will take a mean advantage of your walking and therefore stop the walk. Let this happen. And if you can uh, see kind of a control, kind of a make your mind docile in the sitting, walking. And then if you go into sit, you will be free of the inner chatter. You can directly go to the object, I mean, more advantages, not the 100%. That is what the, what is what one of the main advantage of walking meditation. In the walking you have, that is why in the western way, you have, uh, usually you entertain the evening walk before the dinner. And then you can have a good dinner and good sleep if there is no uh, walk, then evening walk, overnight you have batteries. Because a lot of things, half boiled things are chattering, chattering, chattering, chattering. But in the evening walk, they will just release somewhat. So therefore it is healing as well as um, giving a kind of way for it to release the pressure. So therefore exactly the same thing. In the walking meditation, you do it in a limited area, up and down facing. even beginning walk, you just keep on walking. And therefore, understanding inner chatter, you have to say this is the first and foremost benefit of the meditation. That is my uh, late teacher, Godin at told, because everyone says this is the most worst culprit. This is the people get discouraged in inner chatter. But if you recognize him as the VIP, They will be finished. Then you reckon, yes, they will come and have a green tea. then it won't come again. දලහන කළ පේන පේන කාටත් පින්පමුණ වල ඥාතිය සීපත් කරලා අපි මේ කරන කුසල ඒකාන්තයෙන්ම අපගේ පරමාර්ථය පිණිස වේවා කියන පරමාර්ථ සීපත් කර ගැනීමෙන් දවසේ වැඩ කටයුතු නිමා කරන පෙළම යොදලා තාවතාච නම්මේහි සම්බතං සම්පතං සබ්බේ දීවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච නම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සම්මේ විසානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච නම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසත්තා ච බුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා চিරං රක්칸තු ශාසනං ආකාසත්තා ච බුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා চিරං රක්칸තු දේශනං ආකාසත්තා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 කමාමි කමිතබ්බං සුඛී Thank you. අතෝ නිබ්බාන සම්පත්‍ති මිනාතේ සමිජ්ජතු